ක්‍රියාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරංජනගේ ජනරංජනගේ ජනරංජනගේ ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර සැබෑ සුලවතෙක් සැබෑ සහෘදෙක් හැටියට හඳුන්වන්න පුළුවන් පුද්ගලයෙකු අපට සමාජයේ හමුවන්නේ අද වගේ කාලෙක නම් ඊටාම දුර්ලභ වශයෙන්. හැබැයි අපට එක්තරා භාග්යක් ලැබුණා එවැනි හදවතින්ම හද පත්ලෙන්ම සුලවතායයි කිව හැකි සහෘදයායයි කිව හැකි පුද්ගලයෙකු ඇසුරු කරන්නට අපට භාග්‍ය ලැබුණා. මේ සුලවතා ගැන යමුනා මාලිනී පෙරේරා කිවිඳිය ලියපු පද කිහිපයකින් මම ඔහුගේ ಗುಣ සමුදාය හකුලා දක්වන්න කැමතියි. යමුනා මාලිනී පෙරේරා මෙහෙම ලියනවා. සෝ දුක්ගිනි සිත තුල නැගෙන විට ඉන් ලොව ඝනදුරු නිව්ව හැටි. අපේ මගද ඒ එළියෙන් එලි කර අපට මඟ කියා දුන්න හැටි. ඔබගෙනි හඳුනා ගත්තේ අපෑම කිසිදින දැක නැති සරස්වති බෝසත් කුල ඉපදුණු මිනිසානෙනි සුනිමල සුන්දර සිතක් ඇති කලා ලොවට ඔබ කිවිපති ගීපති අපට මග කියූ බ්‍රහස්පති ගිනිදන මිහිතලයට වැසි වස්සන ඔබ පරිසරපති වනස්පති මේ අපූර්ව පදවැල යමුනා මාලිනී පෙරේරාගේ හදවතින් ගලා එන්නේ දරුණුසිරි ගමගේ සුලවතානන් වෙනුවෙන් දරුණුසිරි ගමගේ සුලවතානන් අපෙන් සමුගෙන වසර 19ක් ගත වෙනවා. ඔහු එක්තරා විදියකට අපි කියනවා බොහෝ දේ එක්රැස් වෙච්ච පුද්ගලයෙකුට අපිට කියන්න පුළුවන් පැකේජයක් කියලා. ඇත්තටම ඔහු පැකේජයක්. අපේ අද වත්මන් බසින් කියනවනම් පරිසරවේදියෙක් මාධ්‍යවේදියෙක් ගීත නිබන්ධකයෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් තිරකතා රචකයෙක් වගේම බොහෝ තරුණයින්ට තරුණියන්ට මඟ පෙන්වූ ගුරුවරයෙක් මේ නිසා මේ සියලු දෙනා මේ සියලු භූමිකා එකතු වුනහම අපි මේ සියල්ල එකතු කළා පැකේජයක් කියලා කියන්න පුළුවන්. අද ජනරන්ජනගේ තුලින් ඔහු සමරන්නේ ගීත ඔස්සේනේ අපේ මේ වැඩසටහන කේන්ද්‍රගත වෙලා තියෙන්නේ. මේ නිසා දරුණුසිරි ගමගේ නමැති ගීත නිබන්ධකයා ඔස්සේ තමයි අපි මේ සුලවතානන් සමරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔහු ගීත ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්නේ 1955 දී හින්දි තනුවකට ගීතයක් ලියලා. ඒ ගීතය ආරම්භ වෙන්නේ "ඕ මාගේ ප්‍රේම මාතා" යන වචන වලින්. හැබැයි අපේ තැටි ගබඩාවෙන් ඒ ගීතය අපට හොයාගන්නට බැරි වුණා. මේ යුගයේ ඔහු ගීත ලිව්වේ ජී.එස්.පී. රානි පෙරේරා, ශ්‍රියානි චන්ද්‍රසේන, ආර්.ඒ. චන්ද්‍රසේන වැනි සංගීතවේදීන්ට ගායක ගායිකාවන්ට. ජී.එස්.පී. රාණි පෙරේරා මේ 1950 දශකයේ ලියු ගීයකින් අපි ධර්මසිරි ගමගේ සමරුව ආරම්භ කරන්නේ. මේ ගීතයට අපි සවන් දෙමු. මේ අතීතයට ගමන් කරන්නට මාවතක් මේ ගීතයෙන් විවර වන නිසා. Thank you. සිංහල බිම සිංහ කොඩිය දුටුවද මගේ හෙළ පුතේ සිංහල බිම සිංහ කොඩිය දුටුවද මගේ හෙළ පුතේ ලංකමෑණියන් රකින්නගෙන ගිය විරුවන් අපේ සිංහල බිම සිංහ කොඩිය දුටුවද මගේ හෙළ පුතේ සිංහල බිම සිංහ කොඩිය දුටුවද මගේ හෙළ පුතේ සල බිම සිංහ කොඩිය දුටුවද මගේ එළවසේ ජී.එස්.බී. රාණි පෙරේරා ගැයූ ඒ දරුසිරි ගමගේ ලියු පදමාලාවට සංගීතය නිර්මාණය කළේ සංගීතවේදී වික්ටර් දලුගම. මේ ගීතය දරුසිරි ගමගේ මුල් අවදියේ ලියු ගීවල අනන්‍යතා ලක්ෂණ ඔබ හමුවේ දිග ඇරෙන පදමාලාවක්. විවිධ අත්දැකීම් විවිධ නිර්මාණ සාම්ප්‍රදායික නිර්මාණ ජනගායනා ඔස්සේ දරුසිරි ගමගේ ගීත රචනා කළා. ඔබ අසා ඇති ඊටාම ජනප්‍රිය ගීතයක් ආචාර්ය නන්දා මාල්නී ගායනා කරන. ඒ ගීතය අපි තෝරගන්න ඉස්සෙල්ලා ඒ ගීතයට පාදක වෙච්ච ජනගායනාව ජන ගීතය එහෙම නැත්නම් ජන කවි කිහිපය ඔබ හමුවේ ඉදිරිපත් කරන්න මම කැමතියි. මේ ජන ගායනාව ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙය දැඩිමුණ්ඩ දේව වර්ණනා කවි. දැඩිමුණ්ඩ දෙවියන් පිළිබඳ වර්ණනාවක් තමයි මේ කවි පන්තියේ තියෙන්නේ. දෑල දිලි අලු ගෝමර රේඛා සලා ළමද රන් පරදන රේඛා නීල පලිගු බැඳි දුනුපට රේඛා බාල චන්දවන් නලලත රේඛා සවනත කිනිහිරි මල්පෙති රේඛා ලවනත බඳුවද දත් කොඳ රේඛා දේව්‍රත ගජ කුඹු බුජවැල රේඛා උදරත වදරන් රූබර රේඛා නුරා කරන මල් ධම්මන් ගෝමර පුරා දෙවුර අත් ගොබ මල් ගෝමර විරා විජිත මල් මුකුලිත ගෝමර සුරාධිපති ගත මල් මල් ගෝමර මේ දැලිමුණ්ඩ දෙවියන් පිළිබඳ වර්ණනාවක් මෙය දැලිමුණ්ඩ දෙවියන්ගේ රූප ස්වභාවය තමයි කියන්නේ දෙව්රත ගජ කුඹු වගේ උර මණ්ඩල ගජ කුඹු වගේ එතකොට මේක පුරුෂ වර්ණනාවක් හැබැයි ධර්මසිරි ගමගේ මෙය ස්ත්‍රී වර්ණනාවක් බවට පත් කරනවා මේ ගීත රචකයාගේ පරිකල්පනය තුළ මේ පුරුෂ වර්ණනාව ස්ත්‍රී වර්ණාවක් බවට ධර්මශ්‍රී ගමගේ පත් කරනවා. මේ ගීතය අහලා බලන්න මේ වෙනස් කළ පදමාලාව. මේ දැඩිමුණ්ඩ දේවවර්ණාගේ මේ කවි පෙළ ඇසුරින් ස්ත්‍රී වර්ණනාවක් බවට පත් කළ ගීතය අහන්න ආචාර්ය නන්දා මාලිනී ගායනා කරන්නේ. the මීට පලිඟු කැට නෙත් මිනි රේඛා බාල චන්දනී නනලත රේඛා මීට පලිඟු කැට නෙත් මිනි රේඛා බාල චන්දනී ධර්මසිරි ගමගේ ලියූ හද විල කලඹන පෙම්ජල රේඛා කියන ගීතේ තනු නිර්මාණය කරන්නේ ආචාර්ය නන්දා මාලිනීමයි. අපි මේ ගීතයම ඔබට අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් අවස්ථාවක් උදා කර දෙන්නයි කල්පනා කළේ. කිසියම් ගීතයක පදමාලාවක් සංගීතඥයන් දෙදෙනෙකු අතර පත් වුනොත් ඔවුන් කවරාකාර තනු ඒ පදමාලාවට නිර්මාණය කරයිද. අපි කියමු ආචාර්ය ප්‍රේමසිරි කේමදාසත් පණ්ඩිත අමරදේවත් එකම පදමාලාවකට ගීත තනුවක් නිර්මාණය කළොත් ඒ ගීත දෙකේ ස්වරූපය හැඩතල මුලිමනින්ම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ තමයි මේ හදවිල කලඹන කියන ගීතයට තවත් සංගීතඥයෙක් තනුවක් නිර්මාණය කළොත් ඒ ගීතයේ හැඩතල කොයි විදිහට තියෙයිද? ඒ අත්දැකීම ඔබට උදාකර දෙන්න කැමති මේ වෙලාවේ. අපිට අහම්බෙන් හම්බ වුණා මේ හදවිල කලඹන කියන ධර්මශ්‍රී ගමගේ ලියූ පදමාලාවම රෝහිත විජේසූරිය සංගීතවේදියා තනු නිර්මාණය කළා ගායනා කළ ගීතයක්. ඒ ගීතය අහලා බලන්න ආචාර්ය නන්දාමාලිනීගේ ගායනාවත් රෝහිත විජේසූරියගේ ගායනාවත් කෙබඳු හැඩයක් ගත්තද කියලා ඔබ විනිශ්චය කරන්න මේ ගීතයත් අහලා හදවිල කනඹන පදමාලාවම රෝහිත විජේසූරිය ගායනා කරනවා ඔහු නිර්මාණය කළ තනුවෙක්. හදවිල කලබන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා සැසී කවරාදර රේඛා ඔබ රුවතිනෙන් අද ඇඳි රේඛා අද විල කලබන පෙම් ජල රේඛා ඒ විල මැද සීතල සඳ රේඛා සැටි කවරාද රේකා ඔබ රුවසී අද ඇඳි රේකා වරලසක් බඹරුන් රැඳි රේකා දෙනෙතෙයි නිලු කුල් මල් පෙතිරේ කාවරලතක් බඹරුන් රැඳි රේකා දෙනෙතෙයි නිලු කුල් මල් පෙතිරේ කා දෙතුලේ ආදර හස රැඳි රේකා ඔබ රුවතින් අද ඇඳි රේකා අද විල කලබන පෙම් ජල රේඛා කේවිල මැද සීතල සඳ රේඛා දැසෙහි සවරාදර රේඛා ඔබ රුව සීනෙන් අද ඇඳි රේඛා පලිඟු කැට net මිනිරේකා බාල චන්දනී නලලත රේකා නිල පලිඟු කැට net මිනිරේකා බාල චන්දනී නලලත රේකා ලනුරාවෙන් බැඳ රන් රේකා සීනෙන් ඔබ රුව අද විල කලබන පෙම් ජන රේඛා ඒ විල මැද සීතල තඳ රේඛා සැතේ කවරාද රේඛා ඔබ රුවසින් අද ඇඳි රේඛා 1963 දී සිංහලට නැගූ අම්බපාලි චිත්‍රපටයේ ගීත ලියමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු තරුසිරි ගමගේ චිත්‍රපට වලට ලියූ ගීත රාශියක් ඔබ අහලා තියෙනවා. අම්මා වරුණේ, මාගේ පුතු තමල්, රෑනගිරා ජෝඩුවයි, ආදරණීල් දෑසේ, ආදරමල් පවනේ ආදී ගීත රාශියක් කිව්වා. හැබැයි අද අපි තෝරගත්ත ඒ ඔහුගේ චිත්‍රපට ගීත සියල්ල නියෝජනය වෙන්න එකම එක ගීතයක් ඒ ගීතය ගායනා කරන්නේ දේවානන්ද වෛද්‍යසේකර සහ ඉන්ද්‍රානි පෙරේරා. ගීතය ඇතුළත් වුණේ තරංගා චිත්‍රපටයේට සංගීතය නිර්මාණය කළේ පණ්ඩිත් අමරදේව. මේ දරුණුසිරි ගමගේ ලියූ චිත්‍රපට ගීත සිය ගන්න අතුරින් අද අපි තෝරගත්ත ගීතේ. पावना 相啊。 දරුසිරි ගමගේ ගීත නිබන්ධකයාගේ ගී කිහිපයක් ඔබ හමුවේ තැබුවේ ඔහු අපෙන් සමුගෙන වසර 19ක් ගත වීම වෙනුවෙන් ගුවන්විදුලියේ ගෞරවය දක්වන්නට ඔහු තරුණ පිරිසට දුන්නු අවවාදය තමයි ඔබ ඔබටම පහනක් වන්න ඒ ආදර්ශ පාඨයේ ඔස්සේ ගිය තරුණයින් සිය ගණනක් අද නිර්මාණ ලෝකයේ ඔවුන් ඔවුනට පහනක් වෙමින් නොවේයි ඔවුන් රටටම පහනක් වෙමින් දීප්තිමත්ව බබලන බව සඳහන් කරමින් දරුසිරි ගමගේ සූරීන්ට ගුවන්විදුලියේ උපහාරයක් පිරිනමනවා. සෞන්දර්යාත්මක ආනන්දේ මුසු රසාලිත් ගීතකතුව ජනරන්ජනගේ ජනරන්ජනගේ ජනරන්ජනගේ ප්‍රශ්නලිප්ත ගීතකතුව අදත් ඔබ වෙත ඉදිරිපත් කළේ ජේෂ්ඨ මාධ්‍යවේදී තිල්කරත්න කුරුවිට බණ්ඩාර. ජනරන්ජනගේ නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ යම්පත්.